බහිරෝ හෝමි අබ්භ්‍යාපජ්ජෝ හෝමි අනීඝෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි අහං විය මයිහං ආචාරියුපජ්ජායා මාතා පිතරෝ හිත සත්තා මජ්ජත්තික සත්තා වේදී සත්තා අවේරා හොන්තු අබ්ජාපජ්ජා හොන්තු අනීගාහන්තු සුඛී අත්ථානං පරිහරන්තු දුක්ඛාමුච්ඡන්තු යථා ලබ්ධ සම්පත්තිතු මා විගච්ඡන්තු කම්මස්සකා ඉමස්මින් විහාරේ ඉමස්මින් ගෝචරගාමි ඉමස්මින් නගරේ ඉමස්මින් ලංකාදීපේ ඉමස්මින් ජම්බුදීපේ ඉමස්මින් චක්කවාලේ ඉස්සර ජනා සීමට්ඨක දේවතා සම්මේ සත්තා අවේරා හොන්තු අබ්භ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු දුක්ඛාමුච්ඡන්තු යථා ලබ්ධ සම්පත්තිතු මා විගච්ඡන්තු කම්මස්සකා පුරක්ඛිමාය දිසාය දක්ඛිනාය දිසාය පච්චිමාය දිසාය උත්තරාය දිසාය පුරක්ඛිමාය අනුදිසාය දක්ඛිනාය අනුදිසාය පච්චිමාය අනුදිසාය උත්තරාය අනුදිසාය එක්ඛිමාය දිසාය උපරිමාය දිසාය සම්මේ සත්තා සම්මේ පානා සම්මේ භූතා සම්මේ පුද්ගලා සම්මේ අත්ථභාව පරියාපන්නා සම්මායිත්‍යෝ සම්මේ පුරිසා සම්මේ අරියා සම්මේ අනරියා සම්මේ දේවා සම්මේ මනුස්සා සම්මේ විනිපාතිකා අවේරහන්තු අබ්ජාපජ්ජහන්තු අනීගහන්තු සුඛී අස්ථානං පරිහරන්තු දුක්ඛා මුච්ඡන්තු යථා ලබ්ධ සම්පත්තිතු මා විගච්ඡන්තු කම්මස්සකා මේ මෛත්‍රී භාවනාවේ pāli භාෂාවේ සම්පින්දනයක සිංහලට ආරෝණකොට මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් නිරෝගී වෙමි සුවපත් වෙමි මාමින් මාගේ ආචාර්ය උපාධ්‍යාය මෞපිය හිත සත්වයෝද මෙදහත් සත්වයෝද වෛරී සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ලද සැපතින් නොපිරිහෙත්වා කර්මය ස්වකීය කොට ඇත්තෝයේ මේ විහාරයෙහිද මේ ගොදුරු ගමෙහිද මේ නගරයෙහිද මේ ලක්දිවෙහිද මේ දඹදිව්හිද මේ සක්වලෙහිද ඉසුරු ජනයෝද ප්‍රභූවරයෝද සීමස්තක දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ලද සැපතින් නොපිරිහෙත්වා කර්මය සොකීය කොට ඇත්තෝය නැගෙන හිර දිසාවෙහිද දකුණු දිසාවෙහිද බටහිර දිසාවෙහිද උතුරු දිසාවෙහිද නැගෙනහිර අනුදිසාවෙහිද දකුණු අනුදිසාවෙහිද බටහිර අනුදිසාවෙහිද උතුරු අනුදිසාවෙහිද යත දිසාවෙහිද උඩ දිසාවෙහිද සියලු සත්වයෝද සියලු ප්‍රාණීහුද සියලු භූතයෝද සියලු පුද්ගලයෝද සියලු ආත්ම භාවයත්සුද සියලු ස්ත්‍රීයෝද සියලු පුරුෂයෝද සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද සියලු දෙවියෝද සියලු මිනිසයෝද සියලු විනිපාතික සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ලද සැපතින් නොපිරිහෙත්වා කර්මය සොකීය කොට ඇත්තාහ මෙහිදී දුකින් මිදෙත්වා කියන්නේ කරුණාව ලද සැපතින් නොපිරිහෙත්වා කියන්නේ මුදිතාව කර්මයේ සොකීය කොට ඇත්තෝය කියන්නේ උපේක්ෂාව ඒකාර සතර බඹ විහෙරණ සම්පින්දනේ වෙන්ද ගතාපු පාඨයක් ඒ හැර වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පද හතරම මෛත්‍රී භාවනාව. දස දිශාවට ඔක වෛස්තරව වඩනකොට එක එක දිශාවට සත්ව කොටස් 12 බැගින් වෙන් කර ගන්නවා. පුරක්තිමාය දිසාය සම්බේ සත්තා අවේරා හොන්තු අබ්ජාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී අත්ථානං පරිහරන්තු පුරස්තිමාය දිසාය සම්බේපානා අවීරා හොන්තු අබ්ජාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී අත්ථානං පරිහරන්තු පුරත්තිමාය දිසාය සම්බේ භූතා අවේරා හොන්තු අබ්ජාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී අත්ථානං පරිහරන්තු පුරත්තිමාය දිසාය සම්මේ පුද්ගලා අවීරාහන්තු අභ්‍යාපඤ්ඤාහන්තු අනීගාහන්තු සුඛී අස්ථානං පරිහරන්තු පුරත්තිමාය දිසාය සම්මේ අත්ථ භාව පරියාපන්නා අවේරාහන්තු අභ්‍යාපඤ්ඤාහන්තු අනීගාහන්තු සුඛී අස්ථානං පරිහරන්තු පුරස්තිමාය දිසාය සබ්බා ඉත්තියෝ අවීරහන්තු අභ්‍යාපජ්ජහන්තු අනීගාහන්තු සුඛියස්ථානං පරිහරන්තු පුරස්තිමාය දිසාය සම්මේ පුරිසා අවීරහන්තු අභ්‍යාපජ්ජහන්තු අනීගාහන්තු සුඛියස්ථානං පරිහරන්තු පුරත්තිමාය දිසාය සම්බේ අරියා අවේලා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛියස්සානං පරිහරන්තු පුරක්තිමාය දිසාය සබ්බේ අනරියා අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛියස්සානං පරිහරන්තු පුරත්තිමාය දිසාය සම්බේ දේවා අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී අත්ථානං පරිහරන්තු පුරත්තිමාය දිසාය සම්බේ මනුස්සා අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී අත්ථානං පරිහරන්තු පුරත්තිමාය දිසාය සම්මේ විනිපාතිකා අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු මේ පුරත්තිමා දිසා නැගෙනහිරට ඔය වගේම දකුණු බටහිර උතුරු ඊළඟට අනු දිසා හතර යට දිසා උඩ දිසා ඔය ස්ථාන දිසා 10ට පද 144ක් කියවෙනවා එතකොට ඒ කියන්නේ දොළස්වරක් 12ක්නේ මේ කියවෙනවා. එතකොට ඒ වාගේ විනාඩි 30ක් විතර යනවා හැමින් හැමින් කියවනකොට. ඔච්චර තමයි ඒක අලි කිව්වේ. සිංහලෙන් තිබුණේ නෑ. සිංහලෙන් ඉතින් පසු කාලෙක අපි පුරුදු කරගන්න. ඒ නිසා ලේසිනේ. ඒක බොහොම වැදගත්. ඉතින් ඔයගේ භාවනා වශයෙන් ඔය දිශා වශයෙන් පවත්වන්නේ ධ්‍යාන වැඩුණාට පස්සේ. භාවනා කරනවා නම් දැන් මේ කරන්නේ ඇත්තට අර පෙරහුරුවනේ. ඒ කර්මස්ථාන ඉගෙන ගැනීමක්නේ. දිශා වශයෙන් වඩන්න ඔයිට මුලින් මෛත්‍රී ධානයක් වඩන්න ඕන තමන් දෙමෙක් කරගෙන තමන්ගේ කාමත්ම සම්භාවනී හිතවන්තයෙක් ඉස්සෙල්ලා අල්ලගන්න ඕන. ජීවත් වෙන කෙනෙක් වෙන්නත් ඕන. තමන්ගේ මව්පිය අතරින් කෙනෙක් නැත්නම් ගුරුවරයෙක් සම්භාවනීය කෙනෙක් එයාත් ඉස්සරහා ඉන්න හැටි හිතාගන්න ඔය වචන හතරෙන් එකකින් ඉස්සලා වඩන්න ඕනේ ධ්‍යාන තුනක්. අවේරෝ හෝතු කියලා එක වචනෙන් එක්කෙනෙකුට නම් ඒකෙන් ධ්‍යාන තුනක්. අභ්‍යාපජ්ජෝ හෝතු තුනක්. අනීගෝ හෝතු තුනක්. සුඛියත්තානම් පරිය තුනක්. පද හතරට ධ්‍යාන තුන තුන 12ක් වැටෙනවා. එක පුද්ගලයා අරමුණු කරන. ඊට පස්සේ තව එකිනෙකට තව එකිනෙකට උහම 10 දිනකට විතර වෙන වෙනම ධ්‍යාන 12 12 වඩලා මධ්‍යස්ථ කුජලියකට හැරෙන්න ඕනේ. තරහ කුණ්‍ය, හිතවත්කම කුණ්‍ය, සාමාන්‍ය මදහත්. එහෙම කුජලියක් අරමුණු කරනත් අර වාගේ 12 12 වඩන්න ඕනේ. ඒත් කුජලයන් 10 දිනක විතර වෙන වෙනම. ඊට පස්සේ අහිතවත් කුජලියක් ඉන්නවනම් යාකත් අර වගේ ධ්‍යාන වඩන්න ඕනේ. එතකොට කුජලයන් අතර බෙහෙදයක් නැති මට්ටම ඇති කරගත්ත. හිතවත්, මදහත්, අහිතවත් හැමෝටම පොදුවේ පුළුවන් දැන් ධ්‍යාන වඩන්නේ. ඊට පස්සේ ඈතට විහිදුවන හැටි දැනගන්න ඕනේ. ඉස්සෙල්ලා තමන් ඉන්න කාමරයේ සීල සත්‍යයන්ද. තමන් ඉන්න වත්ත නම් වත්තේ සීල සත්‍යයන්ද. තමන් ඉන්න ගමේ නම් ගමේ සීල සත්‍යයන්ද. තමන් ඉන්න නගරයක් නම් නගරේ ඉන්න සත්‍යයන්ද. කොහොම ඈතට ඈතට ටිකෙන් ටික සත්ව කොටාසයට වඩලා වඩලා ඊළාට මේ සක්වල දක්වාම යන්න ඕනේ. ඊට පස්සේ තමයි දිශා වශයෙන් පටන් ගන්නේ. එතකොට ඔය වෙනකොට දැන් සක්වලට මෙත් වඩනකොට සක්වල සත්‍යයන් මෙත් වඩනකොට ටිකෙන් ටික ඉහළට ඉහළට යන්න ඕන හිත. ගිහිලා අර දැන් ගුවන් යානෙකට පහළ බලන්න වාගේ පින්තූර ගන්න වාගේ මොන බලන්ද? ඒ ඒ භූමි ප්‍රදේශ. එහෙම බල බලා මෛත්‍රී වඩලා යන්න ඕන. එතකොට භවාග්‍රය දක්වා හිත ඉහළට යනවා දැන් සක්වල අරමුණ උඩට. ඒ 31 භූමිතනේ බලන්න ඉතින්. දෙවියන්, බ්‍රහ්මයන්, තිරිසන් සතුන්, නිරිසතුන්, මිනිසයන්, උතුම් ඊට පස්සේ ඉතින් දිශාවලට හැරෙනවා. ඒ වගේම උඩ ඉඳගෙන හිත තමයි දිශාවට විහිදුවන්නේ දිශාවට. ඒ තමන් ඉන්න දිශාව කොයි දිශාව නම් කමන්නේ හිතන ඒ දිශාවට යොමු කරන්න ඕනේ සිත. ඒ විදිහට දස දිශාවට ඉතින් වඩනකොට ඔක්කොම මෛත්‍රී ධ්‍යාන 528ක් වෙනවා. 528ක් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මෛත්‍රී භාවනාවේ සත්‍යය. ඉතින් මේ කරුණා භාවනාවට එක වචනයයි. මුදිතාටත් එක වචනයයි. එක වචනෙන් ධ්‍යාන තුන තුන උපදවන්න ඕනේ. උපේක්ඛා භාවනාවෙන් එක වචනයයි ගන්න. ඒකෙන් එකම ධ්‍යානයයි ලැබෙන්නේ. හතරෙනි ධ්‍යානෙ පමණයි. එක එක පුද්ගලයන් අරමුණු කරගෙන. ඔය හතරම එකට සම්බන්ධයි. මෛත්‍රී ධ්‍යාන නොවඩා කරුණා වඩන්න බෑ. මෛත්‍රී ධ්‍යානයයි කරුණා ධ්‍යානයයි නොවඩා මුදිතා වඩන්න බෑ. පිහිටන්නේ. ඔය තුනන වඩා උපේක්ෂා ධ්‍යාන වඩන්න බෑ. තුන වඩලා තමයි උපේක්ෂා ධ්‍යාන වඩන්නේ. නිසා මේ හතරම එකට සම්බන්ධ වැඩසටහනක්. ඉතින් කවදා හරි මේ අපට ප්‍රගුණ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් දැන් ඉතිවට මේ ගිලම් ප්‍රස කවුරුත් පිළිඅරගෙන ආ ගිලම්පස කාලේ ඉවර වෙලා 3:20න් පස්සේ සක්මන් භාවනා තියෙන හතර වෙනකම්